බොහොම පිං ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ ඉතිසෙල්ලා උත්තර දුන්නු විදිහේ ප්‍රශ්නයක් අහලා තියෙනවා අවුරුදු කාල නිවාඩු වලදී බොහෝ දෙනා දැන් කාලේ යන්නේ හෝටල් වල පවුටින් ගත කිරීමට. තව තවත් කාමෙහි ඇලී ගලී සිටීමටයි. කාම ලෝකයේ තුල මෙසේ සැරිසැරීම දුකින් දුකටපත් වීමක් නොවේද? රාග සිතුවිලි වැඩිවීම නිසා. අපි ඒක 아무ත් ඒක විස්තර කරන්න දෙයක්වත් නෙමෙයි. ඉතින් ඒක එහෙම තමයි. ඉතින් ලෝකයා කාමයට එක්ක බද්ධ වෙලා කාමය එහෙම ගිලී සිටිනවා. ඉතින් ඒ නිසායි අප්‍රමාදේන සම්පාදේ. කාමයේ හිම ගිලිලා ප්‍රමාදී වෙන්නේ නැතුව සති සම්පජඤ්ඤයෙන් කුසල් වඩන්න, ගුණධම් වඩන්න කියලා බුදුරු දේශනා කරන්නේ ඒකයි. ඉතින් මනුස්ස ලෝකයට ආවේ මනුස්ස මනස උසස් කරගන්න. ඉතින් ඒක අමතක වෙලා ඉන්ද්‍රිය පිනවීම කියන එක විතරයි එකම කාරණේ හැටියට හිතාගෙන යනකොට ඉතින් අර මහදනසිට පුත්‍රයා වගේ ධනයත් නසාගෙන මානසික ආධ්‍යාත්මික ගුණත් නසාගෙන ඉතින් අපාගත වෙන තැනට තමයි වැටෙන්නේ. ඉතින් එතනට තමයි බහුලව මිනිස්සෝ කියන අයත් අද යමින් සිටින්නේ. ඉතින් ඒක ඒක ගැන ඉතින් 아무තෙන් අපිට කතා කළා කියලා ලොකු තේරුමක් නැහැ. ඉතින් අපි අපි එතනට වැටෙන්නේ නැති වෙන්න පරිස්සම් වීමයි අවශ්‍ය වෙන්නේ.